මහත්මී ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ මහව ඉහළගම ගල්නෑ විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති සම්මඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා අද සිකුරාදා රාත්‍රී දේශකයන් වහන්සේ සම්මා සමාධිය පිළිබඳවයි අපට කරුණු පැහැදිලි කර දෙන්නේ. සෑමතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාද් සාද් සාද්. නමෝ තස්සේ භගවතු තෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දෙවික්කවේ වික්ඛු වේදනාසු වේදනානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ශ්‍රද්ධා සම්පන්න පින්වත් හැම දෙනාම අද දවසේත් මේ එක රාශි වෙලා හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ හිත සකස් කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න දැනගෙන කළ යුතු දේ නොකළ යුතු දේ මොකක්ද කියලා හරියටම තේරුම් අරගෙන කළ යුතු දේ කරන්නත් නොකළ යුතු දේ නොකර ඉන්නත් අවශ්‍ය කරන මඟ පෙන්වීම තෝරාගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නවා සංසාරික ජීවිතය සූපපත් කරගන්නවා ජාති ජරා ආදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙනවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සීවදාලා වූ උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නවා කියන අදිස්ථානය ඇති කරගෙනයි හැම දිනෙකම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ අපේ ජීවිතයේ ඇත්ත తත්වය අවබෝධ කර ගැනීමට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට අවශ්‍ය වෙන්නේ. කවුරුත් කල්පනා කරන්න ඕනේ. හොඳින් ඉතාමත් විමර්ශනශීලීව හිතලා බැලුවොත් අපි එක එක්කෙනාට එක එක්කෙනාට මේ ජීවිතය දැනෙන්නේ එක එක විදිහට. එක එක එක එක කාලවලදී මේ පරිසරය මේ ස්වභාව ධර්මය එක එක්කෙනාට එක එක්කෙනාට දැනෙන්නේ එක එක විදිහට. පොඩි කාලේ මේ ලෝකය දැනුන විදිහට නෙවෙයි ටිකක් ලොකු වෙනකොට දැනෙන්නේ. ලොකු වෙනකොට ලෝකය ගැන තේරෙන විදිහට නෙවෙයි තව ටිකක් වයසට යනකොට දැනෙන්නේ. එක එක එක එක එක එක කාලෙට ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් මේ ලෝකය ග්‍රහණය වෙනකොට ලෝකයේ තියෙන දේවල් අරමුණු වෙනකොට එක එක්කෙනාට එක එක්කෙනාට මේ ලෝකය දැනෙන්නේ එක එක එක විදිහට වගේම එක එක එක එක කාලවල වලදී මේ ලෝකය දැනෙන්නේ එකම එක එක එක එක විදිහට හුඟා කාලාවට අපි දන්නවා අතීතයේදී අපිට ලෝකේ දැනෙච්ච විදිහ වැරදි කියලා පසු කාලීනව තේරෙන්න පටන් ගන්නවා. එදා ලෝකේ දැනෙච්ච විදිහ වැරදි කියලා තේරෙනකොට අද ලෝකේ දැනෙන විදිහ හරිද වැරදිද කියලා කොහොමද අපි අද තීරණයක් ගන්නෙ? ලෝකේ ඇත්ත తත්වය පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. ඒ සඳහා සාරාංශකයේ කල්පලක්ෂයක කාලයක් තිස්සේ පෙළුම්දම් පුරලා මේ බඹයක් විතර ශරීරය වෙච්ච ශරීරය සහ මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන මේ හිත පිළිබඳ සම්පූර්ණයෙන්ම ගවේෂණය කරලා අවබෝධ කරගෙන ලෝකයේ පිළිබඳ මහා කරුණාවකින් දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තමයි අපිට මේ ලෝකය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අද දවසේ අපි මේ තේරුම් ගත යුතු ලෝකය පිළිබඳව තියෙන කාරණා හතරකින් එක කාරණයක් පිළිබඳ සැකයෙන් සඳහන් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය කියලා දේශනා කරපු ඒ උතුම් ධර්ම දේශනාව තුළ තියෙන්නේ හතර ආකාරයකින් ඇත්ත පසක් කරගන්න ආකාරය. මේ කය පිළිබඳ, කයේ ඇතිවන විඳීම් පිළිබඳ, ඒ වගේම මේ සිත පිළිබඳව සහ සිතේ නැගෙන සිතුවිලි පිළිබඳව ඇත්ත తত্ত্বය මොකක්ද කියලා තේරුම් ගන්න. ඇත්ත తত্ত্বය මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ දේවල් දැනගෙන දැනගෙන දැක ගැනීම සඳහා අවශ්‍ය කරන මාර්ගයක් තමයි සතර සතිපට්ඨානය තුළ දේශනා කරේ. මෙන්න මේ විදිහයි. ඒ කොහොමද අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ මේ ගත කරන ජීවිතය තුළ අපිට අනාගතයේදී මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? මරණින් මත්තේ තමන්ගේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් වෙයිද? මිනිස්සය තුල ඉපදිලා උසස් මනසක් තියන අය අතරේ ඉපදිලා මොනතරම්නම් අසරණකමක් පිහිටක් සරණක් නැතිකමක් දැනුණාද කියලා හිතලා බලපුවාම නොයේකුත් නොයේකුත් වෙලාවල් වල ඈගෙනවා කියලා තේරුණාම දැන දැන පාගන ස්වરૂපයක් මනුෂ්‍ය සමාජය තුළ පවා තියෙනවා. එවැනි තත්ත්වයක් තියෙද්දී මිනිස්සෙක් කියලා ඉපදිලත් අසරණ වෙනවා නම් යම්කිසි කෙනෙක් ත්‍රිසම්භවයක උප්පත්ති ලැබුවොත් එහෙම මොනතරම් අසරණ වෙයිද? මිනිස්සු නම් Tamanට අසාධාරණයක් වෙනකොට නඩුහබ කියනවා. එහෙම නැත්නම් විරුද්ධව කටයුතු කරනවා, උද්ඝෝෂණ කරනවා. මේ කිසි දෙයක් කරන්න බෑ. අවුරුදු ගාණක් වැඩ අරගෙන වැඩ අරගෙන ඉවර වෙලා අන්තිමට මස් කඩේට දක්වන ගවයට කවදාකවත් උද්ඝෝෂණය කරන්න බෑ. නඩු දාන්න බෑ. ඒ නඩු කියන්න කවුරුවක්වත් ඇත්තේ නෑ. ඉතින් ඒකෙන් දාන්න මේ වගේ මොන තරම්නම් අසරණභාවයකට පත් වෙනවද මේ ලෝකයේ ඇත්ත తත්වය පිළිබඳ තමන් විමසිල්ලෙන් යොමු කරලා බැලුවොත් හිත තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා පින්වත් අයට මේ ලෝකයේ මොනතරම් අසාධාරණ විදිහට කටයුතු සිද්ධ වෙන තැනක්ද එහෙමනම් මේ හැම දෙයකින්ම අත මිදෙන්න නම් මම මගේ ජීවිතය අඩුම ගානේ මේ ලැබුවා වූ මනුෂ්‍ය භවය තුල දී නැවත වාරයක් දුකක් ඇති නොවන තත්යකට මගේ ජීවිතය සකස් කරන අඩුම ගානේ සතර පායයේ උප්පත්තිය නොලබන තත්යකට මගේ ජීවිතය සකස් කරගන්න ඕන නේද කියලා කල්පනාවක් ඇති කරගන්න ඕනේ. ඇහැ කන නාසය දිව ශරීරය කියන එක මොනතරම්නම් පිනවනවද ඉපදිච්ච දවසේ ඉඳන් අපිට මතක ඇතිව තියෙන දවසේ ඉඳන් අපි දන්න තරමින්ම හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න මොනතරම්නම් මම වෙහෙසක් දරනවද කියලා. ඒ වෙන මොකටවත් නෙවෙයි අද අපි මාතෘකා කරගන්නේ වේදනාව පිළිබඳ කතා කරන්න. වේදනාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට මෙනෙහි කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංසාර බය දැක්ක පුද්ගලයා භික්ෂුව කියලා ආමන්ත්‍රණය කරේ සිවණක් පිරිසටමයි. නිකං සිවණක් පිරිසට නෙවෙයි සසර බය දැක්ක කෙනා නැත්තම් හිත ගවේෂණය කරන කෙනාට මූලික වශයෙන් භික්ෂුව කියලා ආමන්ත්‍රණය කරා. ඒ කියන්නේ එහෙමනම් යම්කිසි කෙනෙක් සංසාර බය දැකලා වෙනදා වගේ නැතුව තමන් ගැන තමන්ගේ අත තත්ත්වය මොකක්ද කියලා හොයලා බලනවා. අපි ඒ අනුව යමින් පොඩ්ඩක් මේ වේදනාව පිළිබඳ අවධානය යොමු කරලා බලමු. අපි දන්නවා අපිට සාමාන්‍ය ජීවිතයේ මේ ඉන්නකොට මේ ඇත්තන්ට සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට මොකද වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න අපි ඇහෙන් සැප වේදනා ලබනවා කනෙන් සැප වේදනා ලබනවා නාසය දිව ශරීරයෙන් සැප වේදනා ලබනවා යම් යම් යම් යම් දේවල් මෙනෙහි කරලා සැප වේදනා ලබනවා වේදනාව කිව්වහම බුදුරජාණන් වහන්සේ නව ආකාරයකට කාණ්ඩ වශයෙන් දේශනා කරා. ඒ කොහොමද? සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුඛ වේදනා, සාමිෂ සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුඛ වේදනා, නිර්ාමිෂ සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුඛ වේදනා කියලා. සාමිෂ, නිර්ාමිෂ වශයෙන් බෙදා වෙන් කරනු ලැබුවා. ඒ වගේමයි එහෙමනම් අපිට මේ ඉතා කෙටි කාලයේදී අවධානය යොමු කරගන්න පුළුවන් වෙන්නේ බොහෝම කෙටි කාරණා කිහිපයකට විතරක් නිසාවෙන්. අපි අපි හැම කෙනෙකුටම විශාල ගැටලුවක් වෙලා තියෙන සාමිස කියලා කියන සැප වේදනාවල් සාමිස සැප වේදනාවය කියලා කියන මේ ජීවිතයේ අපි ලබා ගන්න දේ පිළිබඳ අවධානය යොමු කරලා බලමු සාමිස කියලා කිව්වේ කාම ලෝකයේ වස්තුන් මූලික කරගෙන යම් කිසි කෙනෙක් යම් සැප වේදනාවක් ලබා ගන්නවා නම් අන්න ඒ සැප වේදනාවල වලට කිව්වා සාමිස සැප වේදනා කියලා. ඇහැ කන නාසය දිව ශරීරය භාවිතා කරගෙන මේ කාම ලෝකයේ වස්තුන් මූලික කරගෙන ලබා ගන්නා වූ සැප වේදනා. හැම කෙනෙක්ම කල්පනා කරොත් ඉබදිච්ච දවසේ ඉඳන් අද මේ මොහොත වෙනකම්ම ලබා ගන්න මේ වගේ සැප වේදනා තමයි. ඉතින් දැනට මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. අපි පිටස්තර වස්තුවක් දිහා බලනවා වගේ බාහිරව ඉඳගෙන අපේ හිත දිහා බලන්න පුරුදු වෙන්න වෙනවා. ඒ මොකද ඒකේ තියෙන ඇත්ත తත්වය හොයාගන්න. හැමදාම මුලාවටපත් වෙලා තියෙන හිත ඒ මුලාවෙන් ගොඩගත්තේ නැත්නම් විඳින දුක් කරදර වලින් කවදාකවත් අයින් වෙන්න පුළුවන් කමක් නැහැ. ශෝක පරිදේවයන් නැති කරගන්න පුළුවන් කමක් නැහැ. හැමදාම වැළපි වැළපි වැළපි වැළපි ජීවත් වෙන්න සිද්ධ වෙනවා. හැමදාම වැළපෙමින් ජීවත් වෙන එක ජීවත් වෙලා අන්තිමටත් මරණයේදීත් විශාල දුකකටපත් වෙන්න අසරණකමෙන් අසරණකමකටපත් වෙන ස්වરૂපයකට අපේ ජීවිතය සකස් වෙන්න ඉඩ තියෙනවා. එන්න මේ දේවල් නැති කරගන්න නම් හිත සකස් කරන්න ඕනේ. හිත සකස් කරගන්න ඕනේ කුසලයේ පැත්තට. කුසලයේ කියලා කිව්වේ ලෝභ දේශ මොහ නැති කර ගැනීම සඳහා තමන්ගේ හිතෙන් මෙහෙවන දක්ෂතාවයට කුසලතාවයට එහෙමනම් කල්පනා කරන්න ඕනේ අද මේ කාලේ වෙනවා නම් මගේ හිතේ උදේ ඉඳන් හැන්දෑව වෙනකන් යම්කිසි සැප වේදනාවන් අරමුණු වෙනකොට සැප වේදනාවන් ලබා ගන්න වස්තුන් අරමුණු වෙනකොට මගේ හිතේ වැඩිපුර ඇති වෙන්නේ සතුටු වීමද ඇලීමද ග්‍රහණය කිරීමද කියලා කල්පනා කරලා බැලුවොත් අපිට ඇත්තටම හොඳට කල්පනා කරන්න ඕනේ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මොනයම් හෝ කෑමක් ලැබෙනවා කියලා කිව්වොත් හිතින් කියනවා නම් අපි හිතමු විවාහ මංගල උත්සවයක් කියලා. විවාහ මංගල උත්සවයකට බොහෝ අය සූදානම් කරන්නේ ආහාර, රසවත් ආහාර. රසවත් ආහාර සූදානම් කරන්නේ වෙන මොකටවත් නෙවෙයි එන කට්ටියව සතුටු කරන්න. ඒ කියන්නේ රසවත් ආහාරයක් කිව්ව පමණින් ඒ විවාහ මංගල උත්සවයට එන අය සතුටු වෙනවද නැද්ද? කවුරුවත් කැමතිද විවාහ මංගල උත්සවයට ඇවිල්ලා ආහාර නොගෙන යන්න? නෑ නොගෙන යන්න කැමති නෑ. එහෙනම් ඒකට කොහොම හරි බලනවා ආහාර ටික ආයෙ යන්න ඕන කියලා. එහෙනම් ඒකට ඇලීමක් තියනවද නැද්ද? අපේ හිතේ අද මේ වෙනකොට ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය සකස් කරන්නේ නැතුව ගහක් ළඟට ගිහිල්ලා තරවටු කරනවා පැලයක් ළඟට ගිහිල්ලා හැදෙන්න එපා අද ඉඳන් කියලා. අද ඉඳන් හැදෙන්න එපා කියලා තරවටු කරාට කවදාකවත් ඒක හැදෙන එක නවතින්නේ නවතින්නේ නෑ. ඒ වගේ අපි කොච්චර කිව්වත් මේ වේදනාව දුකයි වේදනාව දුකයි වේදනාව දුකයි කියලා සැප වේදනාව පැත්තට අපේ හිතේ තියෙන සතුට අපේ හිතේ තියෙන ඇලීමේ ස්වභාවය සැප වේදනාවල් ග්‍රහණය කරන ස්වභාවය අපේ හිතෙන් අයින් වෙන්නේ අයින් වෙන්නේ නැහැ සතුට වීමේ ස්වභාවය ඇලීමේ ස්වභාවය ග්‍රහණය වීමේ ස්වභාවයෙන් මුළු මහත් මුළු මහත් මිනිස්සු විතරක් නෙවෙයි සියලු සත්ත්ව නිකායන් පීඩාවටපත් වෙලා ඉන්නවා ඇයි ඒකේ තියෙන සැප වේදනාව නැවත නැවත ලබා ගන්නද මෙන්න මේ ඕනෑම සැප වේදනාවක් මේක උදාහරණයක් කිව්වට හැමෝටම පුළුවන්කමක් තියෙන්න ඕනේ ඒක උදාහරණයක් කියනකොට සියලු උදාහරණයන් සියලු ඉන්ද්‍රියන් සංසන්දනය කරමින් බලන්න. ඒකින්ද අපි පුංචි එක උදාහරණයක් අරගෙන පොඩ්ඩක් විමසලා බලමු මේ සැප වේදනාව වේදනාවේ ඇත්ත తත්වය මොකක්ද? සාමිෂ සැප වේදනාවේ ඇත්ත తත්වය ඇත්තටම මොකක්ද කියලා. අපි එක උදාහරණයක් ගන්නකොට මේ ඇත්ත මොකද කරන්න ඕනේ? අනිත් හැම ඉන්ද්‍රියක් කෙරෙහිම සංසන්දනාත්මකව ධර්මය ශ්‍රවණය කරන්න ඕන. වේදනාව අපි අද උත්සාහ කරන්නේ සාමිස වේදනාව පිළිබඳ ඇත්ත తත්වය පොඩ්ඩක් කතා කරන්න. ඇත්ත తත්වය තේරුම් ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ මේ සඳහා පුංචි උපක්‍රමයක් අපිට යොදා ගන්න දේශනා කරා. ඒ තමයි අපිට අපේ තුල ඉති අජ්ජත්තං ආ වේදනාසු වේදනානුපස්සේ විහෙරති. අන්න එහෙමයි වාසය කරන්න කිව්වේ. සසර බය දැක්ක කෙනාට තමන්ගේ අජ්ජත්තේහි තමන්ගේ අභ්‍යන්තරයේහි නැගෙන්නා වූ වේදනාවේ ඇත්ත తත්වය මෙනෙහි කරමින් වාසය කරන්න. ඉති අජ්ජත්තං ආ වේදනාසු වේදනානුපස්සේ විහෙරති. බහිද්ධා වේදනාසු වේදනානුපස්සේ විහෙරති. අනිත් පැත්තන් ඒ තුල ඇති වෙන වේදනාව ගැන. ඒ විතරක් නෙවෙයි අජ්ජත්ත බහිද්ධා වේදනාසු වේදනානුපස්සේ විහෙරති. තමන්ගේ සහ විතක තමන්ගේ හිතේ අනුන්ගේ වශයෙන් මේ සීල වේදනාවන් ගැන වේදනානුපස්සීව වාසය කරන්න. සමුදය ධම්මානුපස්සීවා වේදනාස්මින් හිරති. වය ධම්මානුපස්සීවා වේදනාස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා වේදනාස්මින් විහෙරති. ඒ කිව්වේ මේ වේදනාවේ ඇතිවීම නැතිවීම සහ ඇතිවීම නැතිවීම ගැන නිබඳව නිබඳව මෙනෙහි කරමින් වාසය කරන්න. කොහේවත් තියෙන වේදනාවක් ගැන නෙවෙයි, Taman තුල තියෙන වේදනාව ගැනයි මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එහෙමනම් සසර බය දැක්ක කෙනා වෙනදා වගේ ලැබෙන්න තියෙන හෝ ලැබී තිබෙන සැප වේදනාව ගැන මුලා වෙලා වෙනදා වගේ සාමාන්‍ය ජීවිතයේ දිනම් මේ දරුවෙක්ව දැකීම සඳහා හෝ එහෙම නැත්නම් කෑමක් ගැන හෝ එහෙම නැත්නම් යම් ශබ්දයක් ගැන හෝ ගන්ධයක් ගැන හෝ යම් ස්පර්ශයක් ගැන හෝ ලබන්න තියෙන සැප වේදනාව ගැන බොහෝ සතුටු වෙමින් ඒවා අල්ලගෙන ඒවා ග්‍රහණය කරගෙන නෑ නෑ අතහරින්නේ නෑ මම මේ වේදනාව කොහොම හරි ගන්න ඕනේ මේ ගමන මම කොහොම හරි යන්න ඕනේ මේක නවත්තන්න බෑ මේක මම කොහොම හරි අල්ලගන්න කොහොම හරි ලබා ගන්න ඕනේ කියලා ග්‍රහණය කරගෙන වේදනාවල් ග්‍රහණය කරගෙන වේදනාවල් ලබා ගැනීම සඳහා ඒ ලබා ගන්න වස්තුන් අපි ග්‍රහණය කරගෙන ජීවත් වෙන ස්වરૂපයක් අපේ ජීවිතේ තියෙනවා. නමුත් සසර බය දැක්ක කෙනා මාව තිරසංගත වෙන්න පුළුවන්, මාව අපාගත වෙන්න පුළුවන්, මේ අතෘප්තිකර ලෝකයේ මාව විශාල කරදර ගොඩකට වැටෙන්නට පුළුවන්, මේ සංසාරයේ කිසියම්ම තේරුමක් නැති ගමනක් මේ යන්නේ කියලා සසර දුවපැන ඇවිදින එක නවත්තන්න ඕන වෙච්ච තමන් ගැන ගවේෂණය කරන භික්ෂුව මොකද කරන්නේ? තමන්ගේ අභ්‍යන්තරයේ නැගෙන වේදනාව ගැන රුක්ක මූලයකට, ශුන්‍යාගාරයකට, ආරණ්‍යයකට ගිහිල්ලා මොකද කරන්නේ වේදනානුපස්සීව වාසය කරනවා කොහොමද වේදනානුපස්සීව වාසය කරන්නේ ඉති අජ්ජත්තං ආ වේදනාසු වේදනානුපස්සී විහෙති මූලිකවම එහෙනම් අපිටත් කරන්න වෙන්නේ පැත්තකට ගිහිල්ලා නිදහස් තැනක් හොයාගෙන තමන්ගේ අභ්‍යන්තරේ නැගෙන වේදනාවල් එහෙනම් සාමිෂ වේදනාව ගැන ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ සාමිෂ සැප වේදනාව ගැන හොයාගන්න ඕනේ පුංචි උදාහරණයක් අපි ගමු කෙනෙකුට හිතුණා කියලා හිතනද අඹ ගෙඩියක් කන්න ඕන කියලා නිකන් අඹ ගෙඩියක් නෙවෙයි හොඳ මී අඹ ගෙඩියක් නැත්නම් කර්තකොලම්බන් අඹ ගෙඩියක් කන්න ඕන කියලා හිතනවා කියලා හිතන්න. මේ හිතන්නේ ඒ හිතන්නේ මොකක් ලබා ගන්න ඕන කියලා දේ වස්තුවක් තමයි ඕන කියලා හිතුවේ. නමුත් ඒ වස්තුව යටින් තියෙන්නේ මොනව ලබා ගැනීමේ අදහසද? සාමිෂ සැප වේදනාවක්, දිවට රසයක් ලබා ගැනීමේ අදහසක්. එතකොට මේ පිළිබඳ ගවේෂණය කරනවා නම් යම් කෙනෙක් මේ සිද්ධිය සිද්ධ වෙනකොට මේත් එක්ක මම කිව්වා සියලු ඉන්ද්‍රියන් ගැන මූලිකව බලන්න කියලා. මේ පිළිබඳ ගවේෂණය කරලා බලනකොට කෙනෙකුට තේරෙනවා අඹ ගෙඩියක් කන්න ඕන කියලා හිතච්ච වෙලාවේ ඉඳලා අඹ ගෙඩියක් Tamange අතට ලැබෙන කම්ම තියන්නේ ඇතුලෙන් නැගෙන්නේ අජ්ජත්තිකව ඇති වෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද අපි බැලුවොත් අපිට හොඳට තේරෙනවා ලබා ගන්න මොහොත දක්වාම දුක් වේදනාවක් ඇති වෙනවා යම් විදිහකින් තමයි එහෙම අඹගෙඩියක් ඕනෑය කියන සිතුවිල්ලක් ඇති වෙලා තියෙනකොට පරණ තිබ්බ ආශ්‍රයන් හින්දා ආශ්‍රව ධර්මයන් හින්දා පරණ ඒවා ආශ්‍රය කරලා තියෙන හින්දායි අපිට ඒ වගේ හැඟීමක් ඇති වෙන්නේ. එහෙනම් අතීතයේ සිද්ධ වෙච්ච සංසාර ජීවිතයේ සිද්ධ වෙච්ච වැරද්ද හින්දායි අපේ හිතෙන් මේ රසය ඕනෑ කියලා නැවත වාරයක් නැවත වාරයක් ඉල්ලන්නේ. මෙහෙම ඉල්ලපු වෙලාවේ ඉල්ලලා කියනකොට දැන් හොයාගන්න උත්සාහ කරනකොට අපි හිතමු අඹ ගෙඩියක් දැක්කා ඒ જાතියෙම අඹ ගෙඩියක් දැක්කා නමුත් හැබැයි ඒක ලබා ගන්න විදිහක් නැහැ කියලා අර දුක් වේදනාව වැඩි වෙනවද නැද්ද? මේ දුක් වේදනාව වැඩි වෙනවා ලබා ගන්න බැරි නම් බලන්න අන්න බලන්න ඊළඟට මොකද්ද වෙන්නේ අපි හිතමු මේ අඹ ගෙඩිය අපිට ලබා ගන්න හම්බුණා වගේ කිට්ටුවටම ඇවිල්ලා ලබා ගන්න බැරි වෙන තත්ත්වයටපත් වුණා අර ඇති වෙන දුක් වේදනාව තවත් වැඩි වෙනවද නැද්ද ඒ ඇති වෙන දුක් වේදනාව තවත් වැඩි වෙනවා හොඳයි අපි හිතමු අපේ අඹ ගෙඩියක් ලබා ගත්තා කියලා. අපි දැන් බලාපොරොත්තු වෙච්ච සැප වේදනාව ලබා ගන්න අඹ ගෙඩියක් ලබා ගත්තා. ලබා ගත්ත අඹ ගෙඩිය අරගෙන කපලා බලනකොට ඒකේ පණුවන අර දුක් වේදනාව බොහෝ වැඩි වෙනවා. බොහෝ දේවල් බලාපොරොත්තුෙන් සාමිස සැප වේදනාවල් බලාපොරොත්තුෙන් අවුරුදු ගණන් සමහර දේවල් ළඟා කරගන්න අවශ්‍ය කරන බොහෝ දේ කරනවා බොහෝ අය. ඒ විදිහට කරලා කරලා අන්තිමට තමන්ගේ සන්තකයට අනන්ත දුක් විඳලා තමන්ගේ සන්තකයට මේ වස්තුන් ලබාගෙන පාවිච්චි කරන්න බලනකොට හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙච්ච දේ ලබා ගන්න බෑ කියලා තේරෙන්නේ තමන්ගේ සන්තකයට ගත්තට පස්සේ හුඟක් වෙලාවට දැනෙන්නේ එහෙමයි. එහෙනම් මේ ජීවිතේ හැටි එහෙමද කියලා කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට මේක පසක් කරලා දෙනවා. බොහෝ විට සාමික සැප වේදනාවෙන් අපිට ලැබෙන්නේ අනන්ත වූ දුක් වැඩිපුර දුක්. නමුත් බුදුන් වහන්සේගේ ධර්මය ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිශුද්ධං යනා දිවසේන් ඊටාම පරිපූර්ණ වූ ඊටාම පිරිසිදු ධර්මයක් ඒක තර්කයකට අහු වෙන ධර්මයක් එහෙම නෙවෙයි. ඔතනින් අපි වේදනාව ගැන කියලා නැවතුත් කවුරු හරි කෙනෙක් කියයි, "ඇයි හොඳ හඹ හොඳ අඹ හම්බෙන්නෙම නැද්ද? එහෙම හම්බුන කැපයි නේද?" කියලා. එහෙනම් ඒ ගැනත් විමසලා බැලිය යුතුද නැද්ද? ඒ ගැනත් අපි විමසලා බලන්න ඕනේ. එකින් එක එකින් එක අරගෙන බලන්න ඕනේ හැම එකම. අඹ ගෙඩියක් කන්න ඕනේ කියලා හිතච්ච වෙලාවේ වෙලා වෙලාවේ ඉඳලා යම් කෙනෙක් අපි හිතමු පැය 6ක් ගියා කියලා ඒ තැනත්තාට තමන් බලාපොරොත්තු වෙච්ච දාති අඹගෙඩියක් හොයාගන්න. හොඳට මෙනෙහි කරලා බලන්න. පැය 6ක් ගියා නම් අඹගෙඩියක් හොයාගන්න මේ අඹගෙඩිය කන්න කොච්චර වෙලාවද යන්නේ? මේ අඹගෙඩිය කන්න විනාඩි 10ක් යයි ඕනනම් උපරිම වශයෙන්. එහෙනම් විනාඩි 10ක් තිස්සේ සැප වේදනාවක් තියෙනවද නැද්ද? විනාඩි 10ක් තිස්සේ සැප වේදනාවක් තියෙනවා. හැබැයි දැන් කාලා ඉවර නම් ආයෙ තියෙන දුක් වේදනාවක්ද නැද්ද? එහෙනම් බොහෝ වෙලාවක් දුක් වේදනාව විඳලා පුංචි වෙලාවක් සැප වේදනාව විඳලා ආය දුක් වේදනාවක් විඳින ස්වરૂපයක් මේ ලබා ඇහැ කන නාසය දිව ශරීරයෙන් ලබා ගන්න මේ ජීවිතේ ලබා ගන්න සැප වේදනාවේ තියෙනවද නැද්ද? අන්න අර දුක් වේදනාව අපිට තේරෙන්නේ නැහැ. දුක් වේදනාව සාමාන්‍ය මනුස්සයර තේරෙන්නේ නැත්තේ ඇයි? අර සැප වේදනාව ගැන තියෙන ප්‍රබල හැඟීම සැප වේදනාව ලබා ගන්න ඕනෑ කියලා තියෙන ප්‍රබල හැඟීමින් හින්දා තමන් ඒ සැප වේදනාව ලබා ගැනීම සඳහා වැඩි කාලයක් දුක් විඳිනවාය කියන තේරුම තේරෙන්නේ නැහැ. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ධර්මය දේශනා කරලා ඒ ධර්මයේ ශ්‍රවණය වෙනකන් පෘථග්ජන මනුස්සයාට මේක තේරෙන්නේ තේරෙන්නේ නැහැ. නමුත් හැබැයි බුදුන් වහන්සේ දේශනා කරපු ආකාරයට මෙනෙහි කරොත් යම් කෙනෙකුට අන්න ඒ තැනත්තට තේරෙනවා වගේ ජීවිතේ මම වැඩිපුර ඉඳලා තියෙන්නේ බොහෝම කෙටි කාලයක සැපකුත් ඒ සැප ලබා ගැනීම සඳහා බොහෝ දුක් විඳලා තියෙනවා කියන එක කියලා තමන් ආදරය කරන දරුවෙක්ව දුරක ඉන්නවා නම් බලන්න යන්න ඕනේ කියලා අම්මා කෙනෙකුට හිතනවා කියලා පොඩ්ඩක් හිතන්න. මේ අම්මට මේක හිතිච්ච වෙලාවේ ඉඳලා මේ අම්මා කරන්නේ අම්මට හිතට නැගෙන්නේ අධ්‍යාත්මිකව ඇති වෙන්නේ දුක් වේදනාවද නැද්ද? දුක් වේදනා ඇති වෙනවා. දැන් බලන්න යනවා. දුක් වේදනා විඳින්න හිතට දුක් වේදනා දකින්න කම්ම සැනසීමක් නැහැ කියලා කියන්නේ. ඒ වගේ හිතට දුක් වේදනා විඳින්න බලන්න යනවා. දැන් ගිහිල්ලා බලන මොහොතේදී සැපක් ලැබෙනවද නැද්ද? අන්න සාමස සැපක් ලැබෙනවා. හැබැයි ආපහු වෙන්න එනකොට අර දුක වැඩි වෙලාද අඩු වෙලාද? අර දුක වැඩි වෙනවා. බලන්න ඕනේ පොඩ්ඩක් හිතලා එහෙනම් අපේ මේ ජීවිතය අපි සනසවන්න අපේ හිතෙන් නැගෙන සිතුවිල්ල හුරතල් කරනවා කියලා කියනවා. ඒ කියන්නේ මොකක්ද? අපි අපේ හිත සනසව ගන්න කරන්නේ අර දේ ඕනෑය, මේ දේ ඕනෑය කියලා කිව්වම ඒ දේ මොනවා හරි කරලා ලබා දෙනවා. ලබා දෙනකම්ම දුකක් ඒක ලබා දීලා ඒකෙන් යම් කිසි తాවකාලික සැප වේදනාවක් ලබා ගත්තද එතනින් පස්සෙත් ආය තියෙන විශාල දුක්ඛිත තත්වයක්. මේක තමයි වේදනාවේ යථා භූත ස්වરૂපය. විනෝද චාරිකාවක් යනවා කියලා හිතනද විනෝද චාරිකාවක් යන්න ගන්නකොට යනවා කියලා ආරංචි වෙනකොට බොහෝම සතුටුයි. කවුරු කෙනෙක් කිව්වොත් විනෝද චාරිකාවක් සූදානම් කරලා තියෙන්නේ. ඒ සඳහා දැන් ඔන්න යන්න සූදානම් වෙන්න කියලා කිව්වොත් හරි සතුටුයි. පස්සේ අපි ඔක්කොම සූදානම් කර ගන්නකොට යම් කිසි විදිහකින් දුරගත නැමැතුමක් හරි දීලා කිව්වොත් එහෙම යන්න හම්බෙන්නේ නැහැ මලගෙදරක් වෙලා කියලා. එතකොට අපිට කියවෙන්නේ මොකද්ද? අයියෝ කියවෙනවා. එහෙනම් ඒකේ තේරුම මොකක්ද? අපි ඒකට ඇලිලාද නැද්ද? ඇලිලා. ඒ විතරක් නෙවෙයි කියනවා ඊට පස්සේ කොහොම හරි මේක පස්සේ හරියන්. එහෙනම් ඒක ග්‍රහණය කරගෙනද නැද්ද? එහෙනම් ආය මතක් කරනවා අපිට මේ මොනතරම් සැප වේදනාවෙන් දුක් ලැබුණත් ඒක ඇලෙන ස්වභාවයක් ග්‍රහණය කරගන්න ස්වභාවයක් සතුටු වෙන ස්වභාවයක් අපේ හිතේ තියෙනවා මෙන්න මේ ස්වභාවය තියෙන හින්දා සිද්ධ වෙන සිද්ධිය ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ කුංචි දරුවෙක් මේ ලෝකෙට බිහි වුණාම මේ දරුවා කිසිම දෙයක් දන්නේ නැහැ මේ දරුවා මේ ඉන්නේ අම්මා කියලා දන්නේ නැහැ මේ කිරිබනවා කියන්න දන්නේ නැහැ නමුත් අම්මා ළඟින් තිබ්බහම බොහෝම වේගෙන් බොහෝම දිගුව කිරි උරා බොනවා මේ කිරිඋරා බොනකොට අර අඬාන හිටිය ළමයා අඬන්නේ නැතුව යනවා. එහෙනම් එයාට සැප විඳීම ඇති වෙලා. මේ සැප විඳීම අම්මා බැරි වෙලාවක්වත් කිරි දෙන එක නැවැත්වුවොත් මේ දරුවා ආය අඬන්න පටන් ගන්නවා. එහෙනම් ඒ ගැන ඇලිලා ඇලිලා විතරක් නෙවෙයි ඒ ළමයට කිරි නැතුව බෑ. එහෙනම් ඒ කිරි ග්‍රහණය කරගෙන ඒ කිරි රස ඒ සැප වේදනාව ග්‍රහණය කරගෙන. නමුත් ඒක නෙවෙයි තියෙන ගැටලුව. ටික දවසක් යනකොට අපි හොඳට දන්නවා කිරි කිරි බීමෙන් ඇති වුණු සැප වේදනාව ග්‍රහණය කරගත්ත දරුවා අම්මාගේ රූපය ග්‍රහණය කරගන්නවද නැද්ද? අම්මාගේ රූපය කෙරෙහි ඇලෙනවද නැද්ද? අම්මාගේ රූපය කෙරෙහි සතුට වෙනවද නැද්ද? එහෙනම් මේ සැප වේදනාව නිසාවෙන් ටික ටික ටික ටික සැප වේදනාව ලබා ගන්න වස්තුන් ග්‍රහණය කරගන්නවද නැද්ද? ඒ වස්තුන් ග්‍රහණය කරගත්තට පස්සේ ඒ වස්තුන් නැතුව බැරි යන තත්යකටපත් වෙනවද නැද්ද? තරුණ දරුවෙක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නවා කියලා කියන්නේත් එහෙම එකක්. එහෙන් යම් කිසි කෙනෙක් දිහා බලලා සැප වේදනාවක් ලබා ගන්නවා. හොඳයි සැපයි සැපයි මිහිරි සුන්දරයි මధుරයි කියලා ඒ පැත්ත නැවත නැවත බලලා ඇහැට සැප වේදනාවක් ලබා ගන්නවා. මේ සැප වේදනාව නැවත නැවත ලබා ගන්නකොට ඒ සැප වේදනාව ලබා දුන්න වස්තුව කෙරෙහි බැඳීමක් ඇති වෙනවා. බැඳීමක් ඇති වුණාට පස්සේ ඒක විශාල ග්‍රහණය කිරීමක් මේ මගේමයි කියන ග්‍රහණය කිරීමක් ඇති වෙනවා. ඊට පස්සේ හිත ඇතුලෙන් අකුසලයේ නිබන්ධව ගලාගෙන එනවා. බලන්නේ නැතුව ඉන්න බැරි තත්යකට. දරුණු සතෙක් ඇඟට පැන්නොත් අපි උදෑසන ක්‍රමේ අකුසලය මැඩගෙන අපිව මැඩගෙන අකුසලය යනවාය කියන එක තේරුම් ගන්න පුළුවන් මේ කුසල් අකුසල් කියන දේවල් අපේ හිතේ නැගෙන බලයන් මේ හිතේ නැගෙන බලයන් තමයි අපිව එහෙට මෙහෙට දුවවන්නේ කතා කරවන්නේ නැගිටවන්නේ නිදි කරවන්නේ පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ උදෑසනක ඇහැරිලා තීන මිද්දයෙන් තීන මිද්දේ තමන්ව මැඩගෙන ගිහිල්ලා ඇඳෙන් උඩට නැගිටින්න බැරුව ඉන්න වෙලාවක් තියෙනවා සමහර වෙලාවට. නැගිටින්න උවමනාව තියෙනවා නැගිට ගන්න බැරුව ඉන්නවා. තේරුණත් යන්තම් හරි ඇඳේ ණයෙක් ඉන්නවා කියලා. වීසි වෙලාවේ නැගිටින්නේ. ඒවා සිතුවිලි අරගෙනද කරේ නැත්නම් එකපාරටම ආපු ප්‍රබල හැඟීමක්ද? එහෙනම් හැඟීම නේද අපිව එහෙට මෙහෙට කරවන්නේ? එහෙට මෙහෙට අරගෙන යන්නේ මේ ඔක්කොම කරවන්නේ. එහෙනම් අන්න ඒ වගේ මේ වේදනාව ගැන තියෙන ප්‍රබල හැඟීමක් දැන් අර දරුවා තුල ඇති වෙනවා මේ සැප වේදනාව ලබන වස්තුව මට ඕනෑමයි කියලා. ඒ හැඟීම ඇති වුනහම කියනවා ඒ හැඟීම ඇති වුනහම අකුසල ඒ දරුවා මැඩගෙන යනවා. අකුසලයේ දරුවා මැඩගෙන යනවා කියලා කියන්නේ දැන් අතේ සල්ලිත් නැත්තම් ගෙදරින් යන්නත් බැයි නම් කවදාකවත් බොරු කියපු නැති අය බොරු කියන්න පටන් ගන්නවද නැද්ද? කවදාකවත් හොරකම් කරපු නැති අය හොරකම් කරන්න පටන් ගන්නවද නැද්ද? ආදීනව කියලා දුන්නොත් කියනවා කරන්න දෙයක් නැහැ මට මේක කරන්න වෙලා තියෙනවා. මම කොහොමද යන්නේ? නැතුව ඉන්නේ. ඇයි? අර ඇලීමේ හැඟීම ආදරය කියන හැඟීම ඇති වෙනකොට ඒ දරුවට ඉන්න බැරි තත්යකට ඒ දරුවෝ විහිදපත් වෙලා. ඉතින් අපි කියනවක නවත්තලා දාන්න කියලා. හරියට අර පැලයක් ළඟට ගිහිල්ලා අර ඉඳන් හැදෙන්න එපා කියලා කියනවා වගේ නේද? එහෙනම් මේ ඔක්කොම ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය තේරුම් අරගෙන මේක නැති කරගන්න අවශ්‍ය කරන මාර්ගයක් හදලා දෙනවා මිසක්කා දත්මිටි කාගෙන මම මේවා අයින් කරගන්නවා කියලා හිතාගත්තට කවදාකවත් අයින් වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මාර්ග සත්‍ය කියලා එකක් තියෙනවා. ඒකේ මාර්ගයක් තියෙන්න ඕනේ. නිකම්ම නිකම්ම අතහැරලා දාන්න අතහැරලා දාන්න කිව්වට අතහරින්න පුළුවන් නම් කෙනෙක් වහබොයිද? කෙනෙක් කෝච්චියට පණීද? හිතේ නැගෙන හැඟීම් එහෙම අතාරින්න බෑ. කෙනෙකුට කියන්න පුළුවන් අතහැරලා දාන්න, සන්තෝෂයෙන් අතහැරලා දාන්න, අතහැරීමෙන් සැනසීම ලබා ගන්නකෝ කියලා කියන්න පුළුවන්. එහෙම පුළුවන් නම් මොනතරම් පහසුවක්ද? අතහරින්න උවමනාවක් තිබ්බට අතහැරෙන්නේ අතහැරෙන්නේ නෑ. අතහරින මාර්ගයක් බුදුරජාන් වහන්සේ තා පැහැදිලිව දේශනා කරා. මොකක්ද මාර්ගය? මේ වේදනාව හින්දා නොයෙකුත් වස්තුන් උපාදානය වෙනවා කියන එක මේ පින්වත් ඇත්තන්ට තේරෙන්න ඇති. උපාදානය වුණොත් ඒ උපාදානය වෙච්ච හින්දා අපි ඔය සඳහන් කරා අර දරුවා වැරදි කරන තත්ත්වයටපත් වුණා කියලා. වස්තුවක් උපාදානය වුණා කියලා. එහෙනම් උපාදානය වෙච්ච තත්ත්වයටපත් වුණොත් ලෝභ දේශ මොහ උපදින එක නවත්තන්න බෑ. ඇහැ කන නාසය දිව ශරීරයට විතරක් නෙවෙයි නිදහසක් නැති වෙනවා. ඇහැ කන නාසය දිව ශරීරයෙන් උපාදානය වෙච්ච වස්තුන් දකින්නකොට අරමුණු වෙනකොට විතරක් නෙමෙයි පැත්තකට වෙලා ඉඳගත්තට පස්සෙත් මොකද වෙන්නේ? උපාදානය වෙච්ච වස්තු මතක් වෙන්න ගන්නවා. මනෝද්වාරයේ ඒ වස්තු හට ගන්නවා. ඒ හට ගන්නකොට කැමැති අකමැති වශයෙන් ආය හිතේ සැකසීම වෙනවා. තනියම සතුට වෙනවා. තනියම දුක් වෙනවා. වෙලාවකට තනියම හිනහ වෙනවා. වෙලාවකට තනියම දත් මිටි කනවා. බලන්න අර හිතේ ඇති වෙන හැඟීමෙන් කවදාකවත් නිදහසක් නැහැ. උපාදාන වෙන වස්තුත් තියෙන තාක්කල් නිදහසේ ජීවත් වීමක් නෑ මොහොතකට හිතලා බැලුවොත් දැන් කීයක් නම් අර අම්මගෙන් කිරිබීපු වෙලාවේ ඉඳලා අම්මාව උපාදානය කරගන්න දක්වා තත්ත්වයටපත් වෙච්ච දරුවෝ සෙල්ලම් බඩුවෙන් පටන් අරගෙන ඇහෙන් දැක්ක හැම වස්තුවක්ම කනෙන් අහපු නාසයෙන් දිවෙන් ශරීරයෙන් විඳ දේවල් නැවත නැවත නැවත නැවත සංචේතන ඇති කර ගනිමින් කීයක් නම් මේ වෙනකොට උපාදානය කරගෙන තියෙනවද කියලා තමන්ම හිතලා බලන්න ඕනේ. මේ වෙනකොට උපාදානය වෙලා තියෙන ගොඩ අනන්ත අප්‍රමාණ ගොඩක් උපාදානය වෙලා බොහෝ ජීවි අජීව වස්තුන් උපාදානය වෙලා මෙතනින් නැවතිලා නැහැ. ඒ උපාදාන කොට අයින් කරනවා වෙනුවට මොකක්ද අපේ අතින් මේ සිද්ධ වෙන්නේ? තවත් අලුතෙන් දේවල් උපාදානය වෙමින් තියෙනවා. තවත් හදිසියේ අම්මා කෙනෙකුට අම්මා කෙනෙක් ආච්චිම්ෙක් වුණොත් එහෙම ආයසරයක් අලුත් උපාදානයක් සිද්ධ වෙනවද නැද්ද? අලුත් උපාදානයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ පුංචි දරු පැටිය නැතුව බැරි තත්යකට ඒ ආච්චම්මාපත් වෙනවා. ඒ පුංචි දරු කටියා හින්දා ශෝක පරිදේ ඇති වෙනවා. ඒ ඔක්කොම ඇහැට ලැබෙන සැප වේදනාව මధుරයි, සුවයි, සුන්දරයි කියලා ගත්ත හින්දායි. ඉතින් මොකද කරන්නේ? අපිට දැන් හිතේ යන නොගෙන ඉඳයි වෙන්නේ. නෑ නොගෙන ඉඳ බෑ. ගැනෙනවා නම් මොකද කරන්නේ? උපාදානය කෙරෙනවා නම් මොකද කරන්නේ? එහෙනම් උපාදානය කෙරෙන එක නවත්තන විදිහට මූලික වශයෙන් මේ හිත සකස් කරන්න ඕනේ. මූලික වශයෙන් මේ හිත සකස් කරන්න ඕනේ. ඒ සකස් කිරීම සඳහා කළ යුතු තියෙන එකම දේ තමයි ඔය දැන් කලින් සඳහන් කරා වගේ වේදනාවෙහි ඇත්ත తත්වය මෙනෙහි කරලා බලන්න ඕනේ. වේදනාවේ ඇත්ත తත්වය අපි දැන් මෙනෙහි කරලා බලුවා ටිකක්. කොතෙන්ද එන කන්ද? දිග දුක් වේදනාව විඳලා පුංචි සැප වේදනාවක් විඳලා දිග දුක් වේදනාවක් විඳින්න සිද්ධ වෙනවා නේද කියලා සාමාන්‍ය සාමිස සැප වේදනාවේ ඇත්ත తත්වය ගැන ජීවිතයේ තියෙන ඇත්ත తත්වය ගැන පොඩ්ඩක් මෙනෙහි කරලා බැලුවා. ඉතින් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් උතන ඉඳලා අර කුංචි වෙලාවක් සැප වේදනා ලබන්න පුළුවන් නේද? කියලා තර්ක කරන්න පුළුවන්. නමුත් බලන්න කුංචි වෙලාවක් හරි නැවත නැවත නැවත නැවත ඒ සැප වේදනාව ලබා ගත්තොත් ඒක උපාදානීය වෙනවා කියලා දැන් තේරුණා නේද? පුංචි වෙලාවක් හරි සැප වේදනාව නැවත නැවත නැවත නැවත නැවත නැවත ලබා ගත්තොත් යම් කෙනෙක් ඒ සැප වේදනාව ලබා ගන්න වස්තුව කෙරෙහි ඇලීමක්, ග්‍රහණය කිරීමක්, සතුටු වීමක් ඇති වෙලා ඒක උපාදානීය වෙනවා. ඒ උපාදානය කොච්චරක්ද කියනවනම් අන්තිමට මොකද වෙන්නේ? ඒ සියලුමේ ලෝකයේ සියලු වස්තුන් අනිත්‍ය ස්වභාවය තියෙන දේවල්. Tamange වශයෙන් ගන්න පුළුවන් දේවල් නෙවෙයි අනාත්ම ස්වභාවය තියෙන දේවල්. ඒකින්ද අර වස්තුවක් අල්ලගත්තා කියලා අන්තිමට ලොකු දුකකටපත් වෙන්න සිද්ධ වෙනවද නැද්ද? දරුවෙක්ව අම්මෙකුට උපාදානය වෙන එක බොහෝම තදින් සිද්ධ වෙනවා. අම්මා දරුවා උපාදානය කරගෙන හැමදාම බලනවා. කුසක පිළිසිඳ ගත්තා කියලා දැනගත්ත දවසේ ඉඳන් කොයි වෙලාවකද දකින්නේ කියලා බලාගෙන හිටිය දරුසිංහිත් තව දැක්ක ගමන් මොකද වෙන්නේ ලොකු සතුටක් අම්මේකට තාත්තෙකුට ඇති වෙනවා. ඒ සතුට කියන්නේ ලැබਿੱච්ච සැප වේදනාව නැවත නැවත හැම වෙලේම දරුවා දිහා බලලා බලලා බලලා බලලා ඒ දරුවාගේ රූපේ උපාදානය කරගත්තට පස්සේ හැමදාම බලන්න ඕනේ හැමදාම බලන්න ඕනේ හැමදාම බලන්න ඕනේ බලන බලන වාරයක් ගානේ සැපයි නොබලා ඉන්න බෑ. හැබැයි මොනෑම හෝ හේතුවක් වෙලා දරුවා නොබලා ඉන්න දවසක් උදා වුණොත් මොකද වෙන්නේ? අධ්‍යාත්මිකව ලොකු දුකක් නැගෙනවද නැද්ද? බාහිර දෙයක් දිහා බලාගෙන ඉන්නා වගේ අපි හිතමු අවුරුදු 18ක් ගිහිල්ලා මේ දරුවා මියදුනා කියලා යම් හේකින්. අවුරුදු 18ක්ම මේ අම්මා කරේ මේ දරුවා දිහා බලලා සතුටු බලනකොට ඒ අම්මගේ අභ්‍යන්තරයේ සතුටක් ඇති වුණා. ඒ දරුවා දිහා නැවත නැවත බලනකොට අභ්‍යන්තරයේ සතුටක් ඇති වුණා. ඊළඟට අවුරුදු 18ක්ම මේ සතුට ලබා දුන්නා හිතට. අවුරුදු 18ක්ම ලබා දුන්නා. හැබැයි එක දවසක් ලබා දෙන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මහා දුකක් අභ්‍යන්තරයෙන්ම නැගෙනවා. මෙන්න මේ ඇතුලේ තියෙන ස්වභාවය දිහා බාහිර දෙයක් දිහා බලනවා වගේ බලන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ ඉති අජ්ජත්තං ආ වේදනාස වේදනාන් පස්සේ විහෙරති කියලා සඳහන් කරේ. බලන්න එතකොට තේරෙනවා. මේ සැප වේදනාව නැවත නැවත නැවත නැවත ලබා දීමෙන් මේ වස්තුන් අත්‍යවශ්‍ය බවට පත් වෙනවා. හැබැයි මට ලැබිලා තියෙන ජන්මයෙන් මට උරුම වෙලා තියෙන, මය ළඟ තියෙන මේ හිතේ ස්වභාවය තමයි හැමදාම දෙනකන් දෙනකන් දෙනකන් සතුට වෙනවා. එක දවසක් දුන්න නැත්තම් ඉවරයි. එහෙනම් මහා අසත්පුරුෂ ස්වභාවයන් නේද තියෙන්නේ. දෙනකන් හොඳයි. එක දවසක් දුන්න නැත්තම් ඇතුළෙන්ම දුකක් නැගෙන ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. එහෙනම් මේකත් එක්ක නේද මේ ජීවිතය ගෙවන්නේ? දැන් බලන්න හොඳට හිතලා ඔය කියනවා වගේ මහා අවාසනාවන්ත සිද්ධි කියලා අපි සඳහන් කරන තමන්ගේ පවුලේ අයගේ මරණ අම්මාගේ වියෝවීම දරුවන්ගේ වියෝවීම බොහෝ හිතවත් අය ආදරය කරන අයගේ වියෝවීම දරාගන්න බැරුව පොළවේ පස්කණ්ඩ වෙන අනාගතයක් උරුම වෙලා ඉන්නවද නැද්ද අනිවාර්යෙන්ම අපිට එවැනි අනාගතයක් තියෙනවා ඒ වගේ එක සිද්ධියක්වත් මගේ ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්කමක් තියෙනවද එහෙනම් එහෙම කියන්න පුළුවන්කමක් නැත්තේ මේ වෙනකොට එහෙනම් හොඳට හොඳට මේ වේදනාව සැපයි කියලා ගත්ත හින්දා එහෙනම් මේ සාමිස වේදනාවේ කොතනක හරි අපිට අර්ථයක් එහෙම ලැබිලා තියෙනවද අනර්ථයක් නද කිසියම්ම තැනකවත් මේ සාමිත වේදනාවේ මෙන්න මේ දේ මගේ අනාගතයේ යහපත සඳහාය මෙන්න මේ දේ මගේ මට ඉදිරියේ සතුට සඳහාය මෙන්න මේ දේ හින්දා මට මෙන්න මේ තරම් සතුටක් ඉදිරියේදී ලැබෙනවාය කියලා ස්ථීර සතුටක් සැපයක් ගැන එක අංශු මාත්‍රයකවත් යහපතක් මේ සාමික සැප වේදනාවෙන් සිද්ධ වෙනවාය කියලා කියන්න පුළුවන් කමක් අපිට කොහොමත්ම නැහැ. එහෙනම් ඇත්ත වශයෙන්ම තවත් බලන්න හරියට හිල් වෙච්ච කලයකට වතුර පුරවනවා වගේ වේදනානුපස්සනාව වඩන කෙනෙකුට හොඳට තේරෙනවා. හිල් වෙච්ච කලයකට වතුර පුරවනවා කියලා හිතන්න කවුරු හරි නැවත නැවත නැවත නැවත නැවත නැවත වතුර පිරෙවට පුරවන පුරවන වතුර යනවා. අපිත් හිතලා බලන්න. අපි හිතමු අපි චොක්ලට් සැප වේදනාවට කැමතියි කියලා. කවුරු හරි කෙනෙක් අපිට ගෙනත් දෙනවා කියලා හිතන්නකෝ ලොකු චොක්ලට් 10ක්. දෙකක් විතර කනකොට දැන් ඇති. දැන් කන්න බෑ. හැබැයි ඉතිරි ටික අල්ලලා විසි කරන්න හැදුවොත් මොකද කියන්නේ? ආ විසි කරන්න එපා. ඇයි ඒ විසි කරන්න එපා කියන්නේ? විසි කරන්න එපා කියන්නේ පස්සේ කන්න ඕනේ කියලා. අපි හිතමු අපි සින්දුවක් අහනවා කියලා දෙසරයක් තුන් සැරයක් සැප වේදනාවක් ලබා ගන්න. ඒක දෙසරයක් තුන් සැරයක් අහනකොට ඇති. හැබැයි ආය පස්සේ අහන්න වෙනවද නැද්ද? ආය අහන්න වෙනවා. මේ දැන් ඇති වෙනවා ආය ලබා දෙන්න වෙනවද නැද්ද? එහෙනම් හිල් වෙච්ච කලයක් කියලා කිව්වේ ඒකයි. හිල් වෙච්ච කලයකට කොච්චර වතුර දැම්මත් වතුර හයියෙන් දානකොට පිරෙනවා ආය පුරවන්න වෙනවද නැද්ද? එහෙනම් හිල් වෙච්ච කලයක් අපි ළඟ තියෙනවා. අපි ළඟ තියෙන මේ හිල් වෙච්ච කලයට කොයි තරම්නම් මේවා ලබා දුන්නත් ඇතිවීමක් නම් නෑ. නමුත් මේ තුත්ත අපි තේරුම් ගන්නේ නැතුව මේ ඇහැ එකම දේ පෙන්න පෙන්න දසදහස් වාරයක් කෝටි ප්‍රකෝටි වාරයක් එකම දේ පෙන්න පෙන්න පෙන්න පෙන්න පෙන්න පෙන්න මේ ඇහැ සතුටු කරනවද නැද්ද? එකම දේ අස්වාස්ව අස්වාස්ව මේ කන සතුටු කරනවද නැද්ද? ඒ ඒ සඳහා මොනතරම් මහන්සියක් දරන්න වෙලා තියනවද නැද්ද? ඒ සඳහා තාප්ප බැඳගෙන නේද? අපි දන්නවා. ඒ සඳහා තාප්ප බැඳ ගන්නවා විතරක් නෙවෙයි. ගුරණ බල්ලෝ හපා කයි කිලත් නේද? නිවේදන නිකුත් කරලා තියනවා කවුරු හරි එයි. ඇයි එහෙම තියන්නේ? මං සැප වේදනාව ලබා ගන්න වස්තුන් කවුරු හරි ග්‍රහණය කරගනීය කියන අදහසින් තමයි එහෙම තියෙන්නේ. ඒ තරම්ම මේවා බෙදාගෙන බදාගෙන මොකද කරන්නේ නැවත නැවත සැප වේදනාව ලබා ගැනීම සඳහා ආරක්ෂා කරගෙන මසුරුකම් ඇති කරගෙන මේ ජීවිතය ගත කරන්නේ සැප වේදනාවේ ඇත්ත తත්වය දන්නේ දන්නේ නැති හින්දා සැප වේදනාවේ ඇත්ත తත්වය දන්නේ නැති හින්දා කොච්චර කොච්චර කොච්චර දුන්නත් කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා සියලු සත්වෝ මෝහයෙන් මුලා වෙලා අය කියලා. මොකක්ද හිල් වෙච්ච කලයට නැවත නැවත වතුර පුරවනවා නම් ඒ තනත්තා මෝඩයෙක්ද නැද්ද? ඒ වගේ අපිට තේරෙන්නේ නැතුව අපි මේකට මෙන්න මේ විදිහට හැම දෙයක්ම මේ මේ ආකාරයට වේදනාව සැපයි ගනිමින් කටයුතු කරගෙන යනවා. මෙන්න මේ විදිහට මේ දේවල් ගැන මෙනෙහි කරනකොට අපිට සිහියක් උපදිනවා. මේ දේවල් ගැන මේ විදිහට තමන්ගේ පැත්තෙන් මෙනෙහි කරනකොට අපිට සිහියක් උපදිනවා. ඒ කියන්නේ කෙනෙකුට තේරෙනවා අනේ මම මෙච්චර කල් මේ වේදනාව ගැන කිසිම දෙයක් දන්නේ නැතුව තමයි වාසය කරේ. අසහියෙන් වාසය කරේ කියලා කියනවා. අසහියෙන් වාසය කරේ කියලා කියනවා. දැන් උතන තමන්ගේ වේදනාව ගැන මෙනෙහි කරා අනුන්ගේ වේදනාව ගැනත් ඔය ආකාරයට මෙනෙහි කරනකොට තවත් මේ ගැන කලකිරීමක් ඇති වෙනවා. දැන් මේ මොහොතේ මේ ධර්ම ශ්‍රවණය කරපු මොහොතේ පවා සාමිත වේදනාව ගැන මේ වෙලාවේ ඇති වෙන්නේ නම් කලකිරීමක්ද නැද්ද? අපේ හිතේ කලකිරීමක් ඇති වෙනවා. නොසතුටක් ඒ කියන්නේ. වෙනදා වගේ සතුටක් ඇති වෙන්නේ නැහැ මේක වැඩක් නැති දෙයක්ම තමයි කියලා හිතෙනවා. ඒ විතරක් නෙවෙයි නොඇලීමක් ඇති වෙනවා. වෙනදා වගේ නෙවෙයි නොඇලීමක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ග්‍රහණය නොකිරීමක් ඇති වෙනවා. ග්‍රහණය කරන්නේ නෑ වැඩක් නෑ මම හැමදාම ග්‍රහණය කරපු මේ සැප වේදනාව අතහැරලා දාන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. මෙන්න මේ හැඟීම ඇති වෙනකොට කියනවා නැති සිහිය ඉපදුනාය නැති සිහිය ඉපදුනාය කියලා කියනවා. නැති සිහිය උපදවා ගැනීම සඳහා එහෙනම් කුමක්ද කළ යුත්තේ? ඒ දේ පිළිබඳ ඇත්ත తত্ত্বය මෙනෙහි කරලා බලන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඔය ඇත්ත తত্ত্বය මෙනෙහි කරලා බලන්න කියලා කිව්වේ ඇත්ත తত্ত্বය හොඳ නැති හින්දා. වේදනාවේ ඇත්ත తත්වය හොඳ తත්වයක් නෙවෙයි. ඒක දුකම උරුම කරන දුකම උරුම කරන දුක් උල්පතක් තමයි වේදනාව කියලා කියන්නේ. එහෙනම් ඒකේ ඇත්ත తත්වය හොයාගන්නකොට වේදනාව ගැන කලකිරීමක්, ග්‍රහණය නොකිරීමක්, නොයැලීමක් ඇති වෙනවා. නමුත් ඊළඟට තියෙන ලොකුම ගැටලුව තමයි තේරුම් ගත යුතු ලොකුම ගැටලුව තමයි දැන් නම් ඔය මේ ධර්ම ශ්‍රවණය කරනකොට මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් අයගේ හිතේ වේදනාව පිළිබඳ සිහිය ඉපදුනා. තමන්ම එක මොහොතක් මෙනෙහි කරලා බලන්න මේ සිහිය කොච්චර වෙලා තියෙයිද කියලා. මේ සිහිය කොච්චර වෙලා තියෙයිද කියලා බෞද්ධ වෙච්ච අපි තේරුම් ගන්නෙම නැත් ඒකයි ධර්ම ශ්‍රවණය කරන වෙලාවේදී හෝ වේවා, කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන වෙලාවක භාවනාවක හෝ වේවා, නිබඳව අපිට සිහිය උපදිනවා. නැති සිහිය ඇති වෙනවා වරින් වර. නමුත් ඒ සිහිය පවතින්නේ පවතින්නේ නැහැ, පවත්වා ගන්න පුළුවන්කමක් අපිට නැහැ. පවත්වා ගන්න පුළුවන්කමක් නැහැ කියලා කියන්නේ ඇයි? අර කලින් සඳහන් කරා වගේ අකුසලය හැමුවේ මේ ඇතිවෙච්ච කුසලය කියන මේ ඇත්ත සිහිය කුසලයක් ඒක ලෝභ දේශ මොහ අඩු කරන එකක් මේ කුසලය අසරණද නැද්ද මේ කුසලය ඊට අසරණයි අකුසලය හැම වෙයි මේකින්ද මේ වෙන වෙනත් වෙනත් අකුසල් නැగిලා එනකොට අහවල් දේ ඕනෑය ඕනෑය කියලා හිතනකොට මේ මොහොතේ මේ ඇතිවෙච්ච සිහිය නැත්තටම නැති වෙලා යනවා අන්න ඒකින්ද සසර ජීවිතයේ දුවන එක බණ ඇහුවට විතරක් නවතින්නේ නෑ භාවනා කරලා විතරක් නවතින්නේ නෑ. ඒකින තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ කුසලය ප්‍රබල කරන්න ඕනේ. නැත්තම් කවදාකවත් ශෝක පරිදේවයෙන් අයින් වෙන්න පුළුවන් කමක් නෑ. මේ කුසලය ප්‍රබල කිරීම සඳහා මොකක්ද කරන්න ඕනේ? නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. අපි දන්නවා කෙනෙක් ගැන ආදරයෙන් නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරා නම් යම් කෙනෙක් ගැන ඒ ආදරය කියන හැඟීම ප්‍රබල වෙනවද නැද්ද? ප්‍රබල වෙලා ප්‍රබල වෙලා ප්‍රබල වෙලා ඒක හැම වෙලේම හිතෙන් නැගෙන තත්වයකටපත් වෙනවද නැද්ද? ඒක අකුසලයක්. ඒක ලෝභ දේශ මොහ උපදින හැඟීමක්. අන්න එදා ඒ අකුසලය මෙනෙහි කරලා මෙනෙහි කරලා අතීතයේදී තමන්ගේ හිත තුළ ඒ අකුසලය නැවත නැවත නැගෙන හැම වෙලේම නැගෙන තත්ත්වයටපත් කරා නම් ඔය වේදනාව ගැන වේවා, කය ගැන වේවා යම් ආකාරයක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මෙනෙහි කරන්න ඕන ආකාරය දේශනා කරලා තියෙනවා. ඒවට කියනවා කමඨහන්‍ය කියලා. එහෙනම් මේ මෙනෙහි කරන්න ඕන විදිය හොයාගෙන කුසලයක් වර්ධනය වෙන ආකාරයට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියොත් ඒ කුසලය හැම වෙලෙම හිතේ නැගෙන තත්ත්වයට ගන්න බැයිද? අන්න ඒ තත්ත්වයට හිතපත් කරගන්න පුළුවන්. අපි දන්නවා අපි ගාතාවක් හරි කටපාඩම් කරන්න උත්සාහ කරොත් කියාගන්න බැරි ගාථා ධර්මයක් 10 සැරයක් 15 සැරයක් කියවෙනකොට නිකම්ම කියවගන්න පුළුවන් වෙනවා වගේ ඔය වේදනාව ගැන අපි දැන් ওই විදිහට নানা ආකාර ආකාරයට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට මොකද උනේ වේදනාව දුකයි කියන හැඟීමක් ඇති වුණා. වේදනාව ගැන කලකිරීමේ හැඟීමක් ඇති වුණා. එහෙනම් කුසල අංකුරයක් ඇති වුණා. ඒ කියන්නේ හැඟීමක්. ඒක වචනයක් නෙවෙයි. එහෙනම් ඔය වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන හැම කමඨහනක්ම හැම මෙනෙහි කරන විදිහකින්ම කුසල හැඟීමක් ඇති වෙනවා. එහෙනම් යම් කෙනෙක් මෙනෙහි කරන්න ඕන විදිහ දැනගන්න ඕනේ. මෙනෙහි කරන්න ඕන විදිහ දැනගන්න ඕනේ. මෙනෙහි කිරීමෙන් ලැබෙනා වූ කුසල හැඟීම මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඉස්සෙල්ලාම එහෙනම් දැනගන්න ඕනේ. ඒකට කියවා භාවනාවකින් ඇති කරගන්නා වූ ඉස්සෙල්ලාම නුවණක් ඇති කරගන්න ඕනේ. දැනගැනීමේ නුවණ. මේක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? කුසල සිතක් ඇති වෙනවා. මෙන්න මේ කුසල සිත කුසල සිත ඇති වෙලා කුසල සිතක් නැත්නම් කුසල හැඟීමක් ඇති වුණාට පස්සේ ඒ හැඟීම වර්ධනය කරන්න නැවත නැවත මෙනෙහි කරන්න ඕන නැවත නැවත මෙනෙහි කරන්න ඕන නැවත නැවත මෙනෙහි කරන්න ඕන එහෙම මෙනෙහි කරනකොට ඒ ඇතිවෙච්ච කුසල හැඟීම ප්‍රබල කුසල හැඟීමක් බවට පත් වෙනවා ප්‍රබල කුසල හැඟීමක් බවට පත් වෙනවා ඊට පස්සේ අර ආදරය කියන එක හැම වෙලේම තියාගෙන ජීවත් වුණා වගේ මෙන්න මේ වේදනාව දුකයි වේදනාව නිස්සාරයි වේදනාව ගැන කලකිරීමක් තියෙන හැඟීමකින්ම අපිට මේ ජීවිතය ගත කරන්න පුළුවන්කමක් ලැබෙනවා භාවනාව කරගෙන යද්දී යම් කිසි කෙනෙකුට කය ගැන වේවා යම් කමඨහනක් වඩාගෙන යද්දී ආයාසයෙන් ආයාසයෙන් මේ හැඟීමක් ආපුහම ඒක નિરાයාසයෙන් ඇති වෙන තත්ත්වයට පත් වෙනකන් යම් කිසි වෙලාවක નિરાයාසයෙන්ම ඒ හැඟීම තමන්ගේ හිත තුළින් නැగిලා යන තත්ත්වයට භාවනා කමඨහනකින් ඇතිවෙච්ච හැඟීම નિરાයාසයෙන් නැగిලා යන තත්ත්වයට පත් කරගන්න පුළුවන්. අන්නේ નિરાයාසයෙන්ම භාවනාව තුළ හැඟීමක් නැగిලා යනවා නම් ඒ වෙලාවේ නීවරණ ධර්ම යටපත් වෙලායි තියෙන්නේ. ඒ වෙලාවේ තමන්ගේ කාය සංකාරය සංසිඳනවා. ඒ කියන්නේ කය හින්දාවක්වත් සැකසීමක් ඇති වෙන්නේ නැහැ. නීවරණයන් හින්දාවක්වත් සැකසීමක් හිතේ ඇති වෙන්නේ අර හැඟීම විතරක් නැගෙන්න පටන් ගන්නවා. ඒ හැඟීම විතරක් නැගෙන්න පටන් ගන්නවා නම් තමන්ගේ කය දැනෙන්නේ නැතුව ගිහිලා ඒ හැඟීම තුල හිත පිහිටනවා කියලා කියනවා. ඒක ඇත්ත වශයෙන්ම මේ පුංචි වෙලාවේ සඳහන් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒ තුල ප්‍රථම ධානය තුල තියෙන ඕන සම්පූර්ණ අංග ටික තියෙනවා. හොඳින් විමසබල උද්විච්ච කාමයේහි විවිච්ච අකුසලයේහි ධම්මේහි සවිතක්කං නැවත නැවත නන්වන ස්වභාවය. සවිචාරං ඒ අරමුණ තේරුම් ගන්න ස්වභාවය. විවේකජම් ප්‍රීතිසුඛං විවේකයක් ඇති වෙනවා. කයහින්දා සිතහින්දා තිබ්බ පීඩාකාරී තත්ත්වේ නැති වෙලා මහා විවේකයක් ඇති වෙනවා. එහෙමනම් මෙන්න මේ ප්‍රථම ධ්‍යාන මට්ටමකට භාවනා කමතහනක් වර්ධනය කරගන්න එක. භාවනාවකින් ඇතිවෙච්ච හැඟීම ප්‍රථම ධ්‍යාන මට්ටමට වර්ධනය කරගන්න එකයි සතිපට්ඨානය කියලා විභංග ප්‍රකරණය සඳහන් කරනවා. ඒ කියන්නේ අපි දැන් හොඳින් තේරුම් ගත්තා එකම කාරණේයි අපි ධර්ම දේශනාවේ අරමුණු කරේ ඒ මොකක්වත් නෙවෙයි හොඳට කල්පනා කරන්ඩ අපිට සිහිය උපදිනවා හැම වෙලාවකම නිවැරදි සිහිය නැති සිහිය එළඹුණාට ඒ සිහිය පවත්වා ගන්න බැරුව තමයි අපි අසරණ වෙලා ඉන්නේ අකුසලයන් හැමුවේ ඒ ඇතිවෙච්ච කුසල ධර්මය වහා ඉක්මනට ඉක්මනට නැති වෙලා ඉක්මනට ඉක්මනට නැති වෙලා යනකොට අපි ආය පරණ තැනට වැටෙනවා පරණ තැනට වැටලා ආය සසර දුවන තත්ත්වයට සැපයි සැපයි සැපයි කියන හැඟීම නැగిලාවිලා අපිව විනාශ කරනවා අපි අපිව විනාශ මුඛයට ඇදලා දානවා අපාය මුඛයට ඇදලා දානවා අන්න ඒක නැති කරගන්න නම් ඇතිවෙච්ච කුසල හැඟීම ප්‍රබල කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන දේශනාව තුළ සතිපට්ඨාන කියලා කිව්වේ සිහිය පිහිටුවීම කියලා කිව්වේ වෙන මොකක්වත් නෙවෙයි ඒ සිහිය නැවත ඇති වෙන ඒ සිහිය ප්‍රබල වෙලා හැම මොහොතකම ඒ සිහිය තමන්ගේ තුළ පවතින ආකාරයට පිහිටුවා ගැනීමට කිව්වා සති ප ဋ ාණය කියලා. ඉතින් ඒක අපි හරියටම දැනගෙන ඉන්න ඕනේ සිහිය පිහිටවන්න ඕනේ එහෙනම්. සිහිය ඉස්සෙල්ලාම නැති සිහිය ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ සිහිය පිහිටවා ගන්න ඕනේ. ඉන් අවශේෂ සියලු ධර්මයන් සතිපට්ඨානයට අවශේෂව සිද්ධ වෙච්ච සියලු ධර්මයන් සතිපට්ඨාන සංප්‍රයුක්ත ධර්මයන් කියලා විභංග ප්‍රකරණය සඳහන් කරනවා සතිපට්ඨාන සංප්‍රයුක්ත සතිපට්ඨානයට හේතු වෙන ධර්මයන් කියලා. ඔන්න ඔය විදිහට යම් කෙනෙක් සිහිය පිහිටුවා ගත්තොත් අන්නේ සිහිය පිහිටුවා ගැනීම හින්දා ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍ය කිරියාය සිහිය පිහිටුවා ගැනීමෙන් විතරයි යම් කෙනෙකුට නිවන් දකින්න පුළුවන්කම මාර්ගසිතක් ඵලසිතක් ඇති කරගන්න පුළුවන්. ඒකායනවා යම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා හිත හැම වෙලෙම පිරිසිදුව තියා ගැනීම සඳහා ශෝක පරිද්දවානං සමතික්කමාය ශෝක පරිදේවයන්ගෙන් අයින් වෙලා ජීවත් වීම සඳහා දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය නායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට උතුම් නිවනින් සැනසෙන්න නම් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ කය ගැන, මේ විඳීම් ගැන, මේ සිත ගැන, සිතේ නැගෙන සිතුවිලි ගැන මෙනෙහි කරලා තමන්ගේ සිතත් කුසලයක පිහිටවාගෙන නිබඳව නිබඳව උපාදානයන් ඇති නොවන තත්ත්වයට පත් කරගෙන හැම මොහොතකම හැම මොහොතකම සිත පිරිසිදුව තබාගෙන අවසාන වශයෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට හැකියාව තියෙනවාය කියලා දේශනා කරලා තියෙන පරිදි මමත් මගේ හිත කුසලයේ පිහිටවා ගන්නවා කියන අදිෂ්ඨානය හොඳ නාම ඇති කරගමු උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති Thank you. ධර්මාන් ශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ මහව ගල්ලෑව වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනය සහ ඇහැටුවව එළියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උබේ සේනාසනාධිපති පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය දුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.